සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි උපාදාන කියන වචනය තේරුම තමයි තදින් අල්ලා ගැනීම තදින් ග්‍රහණය කර ගැනීම යම් දෙයක් තදින් ගන්නවා සර්පෙක් මැඩියෙක් අල්ලගන්නේ කොහොමද අතහරින්නේ නැහැ අතහරින්නේ නැහැ ලේසියෙන් අන්න ඒ වගේ. මේ උපාදාන කියන ධර්මතාවය අපේ මනස තුළ ක්‍රියාත්මක වෙනවා. කාම උපාදාන පිළිබඳව පසුගිය දේශනාවල අපි පැහැදිලි කරා. කාමයන් උපාදාන කරගන්න ආකාරය. ඒ වගේම දික්ටි කියන්නේ වැරදි දැකීම උපාදාන කරගන්න ආකාරයත් පැහැදිලි කරා. ඒක තවත් ටිකක් තියෙනවා. දික්ටි කියන වචනය වැරදි දැකීම. සම්මාදිට්ඨි නිවැරදි දැකීම. මිත්‍යාදිට්ඨි කිව්වත් වැරදි දැකීම, දිට්ඨි කියන වචනේ පාවිච්චි කළත් වැරදි දැකීම. එහෙනම් නිවැරදි දැකීම, නිවැරදි දර්ශනය. මොකද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය. ඒක යම් කෙනෙක් දකිනවා නම් නිවැරදිව සම්මා දිට්ඨි. නිවැරදිව දකිනවා. යහපත් විදිහට දකිනවා. එහෙනම් මිත්‍යා දිටි කියන්නේ මොකක්ද? සම්මා දිටි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මිත්‍යා දිටි වලට වැටෙනවා දේවවාදයේ මිත්‍යා දිටි. නිර්මාණවාදයත් මිත්‍යා දිටි. අක්‍රීයවාදයත් මිත්‍යා දිටි. උබ්බේකත කම්මවාදයත් මිත්‍යා දිට්ඨි. සාස්ත්‍රතවාදයත් මිත්‍යා දිට්ඨි. උච්ඡේදවාදයත් මිත්‍යා දිට්ඨි. මේ සෑම දෙයක්ම මිත්‍යා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන සම්මා දිට්ඨිය. එහෙනම් උච්ඡේද දිට්ඨි තියෙනවා 44ක්. උච්ඡේද දිට්ඨි කියලා කියන්නේ ඊගාභාවයක් නැහැ කියලා ගන්න සිතුවිල්ල. සාස්වත දිට්ඨි 18ක් තියෙනවා. මේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. තථාගතයන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. අනාගත භවයක් නැහැ කියන එකක් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියන ඒ සිතවිල්ල, ඒ අදහසත්, ඒ වැරදි දැකීමත් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා. මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා කියන න්‍යායයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒක තියෙන්නේ පටිච්ච සමුප්පාදය තුල. ඒ පටිච්ච සමුප්පාදයේ කාංගයක් තමයි උපාදානය කියන එක. අංග 12යි 12න් ඉදිරි පසුගිය ඒවා අපි දේශනා කළා. අද ඒ උපාදානයේ ditthi උපාදාන පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරනවා. එදා manuss ලෝකේ නෙමෙයි. manuss ලෝකේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකවලත් ඇති වුණා කෝලහලයක්. කෝලහල දන්න මොනවාද කියලා. දෙවියන් අතරෙත් ඇති වුණා. එහෙන් දකින්න ලස්සන ඒවා යහපතයි කියලා ගත්තා. එහෙන් දකින්න ලස්සන ඒවා යහපතයි කියලා ගත්තා. අදත් ගන්න. කනෙන් අහන මිහිරි ශබ්ද කිව්වා සමහර කෙනෙක් කිව්වා නෑ එහෙන් දකින්න මනරම් දේවල් නෙමෙයි කනින් අහන මනරම් දේවල් යහපතයි කිව්වා. තව එක්කෙනෙක් කිව්වා නාසයට දැනෙන හොඳ සුවඳ ඒක යහපතයි කිව්වා. තව කෙනෙක් කිව්වා නෑ ඔවත් නෙමෙයි දිවෙන් ගන්න රසය. ඒක මිහිරි රසය ඒක යහපතයි කිව්වා. තව කෙනෙක් කිව්වා ශරීරයට දැනෙන සුමුදු පහස යහපතයි කිව්වා. මානසින් ගන්න අරමුණු ඉටුවීම යහපතයි කියලා කිව්වා. ඒකට කියනවා දිත්ත මංගල, සුත මංගල, මුත මංගල ආදි වශයෙන්. ඉතින් එදා ඒ කොලහලය ඇති වෙලා මේක විසඳ ගන්න බැරි වුණා. සක්‍ර දේවින්දයාට බැරි වුණා. වෛශ්‍රවණ දුසරාෂ්ට විරෝඩ විරූපක්ෂ කියන සතරවරන් දෙවිවරුන්ටත් බැරි වුණා. දීර්ඝ කාලයක් පැවතුණා මේ කෝලහලය. අවසානයේ දෙවිවරු ආව බුදුරජාණන් වහන්සේලාගේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ. වසර ගණනාවක් තිස්සේ අපි දිව්‍ය ලෝකවල මේ වගේ තියෙන කෝලහලයක්, මහා කෝලහලයක්, වාද විවාද, රණ්ඩු සරුවල් තියෙනවා. සමහර අය කියනවා මෙහෙන් දකින මනරම් දේවල් හොඳයි, සුබයි කියලා. සමහර කෙනෙක් කියනවා කනින් අහන මිහිරි ශබ්ද හොඳයි කියලා. සමහර කෙනෙක් කියනවා නාසයට දැනෙන හොඳ සුවඳ හොඳයි කියලා. යහපතයි කියලා. සමහර කෙනෙක් කියනවා දිවට දැනෙන රසය මිහිරි රසය යහපතයි කියලා. සමහර කෙනෙක් කියනවා කයට දැනෙන ඒ සුමුදු පහස යහපතයි කියලා. අනේ අපට මේක තේරෙන්නේ ඔබ වහන්සේ දේශනා කර. යහපතයි කියන්නේ මංගල. දැන් මංගල අවමංගල දෙකයි. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරා. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමන් කිව්වා. ඕවා නෙමෙයි ඇහෙන් දකින රූපත් නෙමෙයි කනින් අහන ශබ්දත් නෙමෙයි නාසයට දැනෙන සුවඳත් නෙමෙයි දිවෙන් දැනෙන රසයත් ශරීරයට ලැබෙන පහසත් නෙමෙයි මෙන්න මේවා නම් සුබයි කිව්වා. අසේවනාච බාලානම් බාලයෝ ආශ්‍රය කරන්න එපා කිව්වා. බාලයෝ කිව්වේ පව්පින් තේරෙන්නේ නැති අය. එයාලා ආශ්‍රය කරන්න එපා බාලයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතානංච සේවන. පවපින් කුසල් අකුසල් හොඳ නරක දන්න අය ඇසුරු කරන්න කියනවා. පණ්ඩිතානංච සේවන පූජාච පූජනීයාන. පිදිය උත්තම් පුදන්න කියවා. ඒකනම් සුබයි කියවා. ඒතම් මංගල මුත්තම. ඒකනම් සුබයි කිව්වා. අපේ අය තවත් තුරටත් ඇහෙන් දකින ලස්සනේ හොඳයි කියලා හිතාගෙන සමහර කෙනෙක් වැදගත් ගමනක් යන්න දොට්ට බහිනකොට දැක්කනම් තරුණ කාලේ ස්වාමියා පරිලව ගිය කාන්තාව ආපහු හැරලා ගෙදරටත් එනවා. නොදකේ උත්ත දැක්ක කියලා හිතාගෙන. එදත් තිබ්බ එහෙම. එහෙම හිතනවා සමහර අය. ඉස් කාලයක් අරන් ඉදිරියට එනවා දැක්කොත් එහෙම. අකෝ තව ටිකක් වෙලා ඉඳලා යන්න ඕනේ ගමන යන්න හොඳ නැහැ. එහෙම හිතනවා අදත් හිතනවා. දිට්ඨ මංගල ඕක නෙමෙයි මංගල. අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන පූජාච පූජනීයාන දැන් සුබ මොකක්ද අසුබ මොකක්ද දිට්ටි කිවේකට ඒවා වැරදි අදත් කියනවා මහත්ය රස්සාවට යන්න දොට්ට බහිනවා හෙල්මට් එක ගන්න අමතක වුණා බයිසිකල් එකට නැග්ගාම නෝන මතක් කළේ හෙල්මට් එකක් තරන් එනකොට හුණි චිච් චික් ගන්න පොඩක් කින පොඩක් කින දැම්ම යන්න එපා අදත් කියනවා මුතමංගල ඒක සුබයිද අසුබයිද? ගත්තා. ඒක අසුබයි කියලා. වැරදි දැක්ම. දැක්ම වැරදි. නහයට දැනෙන සුවඳ සමහර කෙනෙක් හොඳයි කියලා. අදත් තියෙනවා. ගෙදරින් එළියට බහිනකොට සුවඳ වාද්‍යයක් ස්පර්ශ කළා ඉබල තමයි යන්නේ එළියට බහින්. විවාහ වෙන චෝඩුවක් ගෙදරින් එළියට බහිනකොට පිච්ච මල් ටිකක් දාපු වතුර එකක් අරගෙන එනවා ඉස්සරහට. අදක් තියෙනවා. ඒකෙන් වතුර ටිකකුත් බීලා යනවා. මුත සුත මුත බුදුරජාණන් වහන්සේ සියල්ල ප්‍රතික්ෂේප කළා. පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කරන්න. පුබ්බේත කත පුඤ්ඤතා. පෙරකල පින් තියෙනවා. අත්ත සම්මා පනිදිච්ච. තමන්ගේ දුක් ටික Taman නිමාවටපත් කරගන්න ඕනේ. ඒක නම් යහපතයි කියවා. බාහුව සත්‍යන්ත සිප්පංච. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැන ඉගෙන ගන්න. බාහුව සත්‍යන්ත සිප්පංච. විනයෝච සුසික්කිතෝ. හොඳ හැසිරීම රටාවක් ඉගෙන ගන්න. සුභාසිතාචයවත් යහපත් වචන කතා කරා. ඒක නම් සුබයි කිව්වා. දැන් අදටත් තියෙනනේ. ඉතින් මංගල කාරණු 38කින් දේශනා කරේ සුභාසුභ දේවා බුදුරජාණන් වහන්සේ. අදත් අපි දික්ටිවල එල්ලිලා ඉන්නවා. බුද්ධ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනවා. දෙවනුවක් කියනවා. දෙවනුවක් කියනවා. දෙනුත් කිව්වා. හඳහනත් අරගෙනත් යනවා බලන්න. පරීක්ෂා කරලා බලන්න. මේ ධර්මදේශනා මාලාවේ ඉදිරියේදී ඔයයන්ට තේරෙයි. මම දැම්ම කියන්න බෑ කොටව තියෙන ඉදිරියේදී. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී වගේ මේ තාම කියන්නේ දිට්ඨි විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධි හේතුඵල ධර්මතාවයන් හා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි එනකොට තේරෙයි ඔක ඇත්තට. එතකන් අහන්න මේ ධර්ම දේශනා මාලාව දිගටම. එහෙනම් දිට්ඨි කියන්නේ වැරදි දැකීම. ඒ සියල්ල එකට එකතු කරලා බුදුරජාන් වහන්සේ දෙකට බෙදුවා. කොටස් දෙකකට බෙදුවා. සාස්වත දිටි, උච්ඡේද දිටි. උච්ඡේද දිටි කියන්නේ පරලොවක් නැහැ කියලා ගන්න. අදටත් ඉන්නවා. පරලවක් නැහැ කියලා ගන්න අය. අදටත් ඉන්නවා සාස්වත දිටි ගත්තා භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. ඒ සියලු දිට්ටි වලට පිළිතුරු දුන්නේ පටිච්ච සමුප්පාදයෙන්. අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං විඥානපච්ච නාම රූපා නාම රූපපච්ච සලායතන සලායතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදානං උපාදානපච්චය භව, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා, මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බවಂತಿ. ඔන්න ප්‍රවෘත්තිය මෙන්න පැවැත්ම මෙන්න සත්‍යයේ සසර ගමන. ගමන හොඳනම් සංසාර ප්‍රවෘත්තිය හොඳනම් සසර පැවැත්ම හොඳනම් ඒක ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි බුද්ධිමතෙකුට ඥානවන්තයෙකුට මේ සංසාර ප්‍රවෘත්තිය සසර පැවැත්ම දුකයි කියලා වැටහි කවදා හරි. ඒකට හේතුවත් වැටහෙවි. එදාට ආය බලන මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා. එයාට දර්ශනීය වේ හේතු අයින් කරන්න ඕන කියලා. එදාට එයා හේතු අයින් කරයි. එයා එදාට දුකෙන් මිදෙනවා. ඒ මිදෙන එක තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා අවිච්ඡා යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති සියලු දුක් ටික අවසන් යමෙක් අවිද්‍යාවෙන් මිදුණා නම් තාම අපි ඉන්නේ අවිද්‍යාවේ එහෙනම් සාස්වත දිට්ඨිය උච්ඡේද දිට්ඨි පිළිබඳව පැහැදිලි කරන පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ටිකක් ගැඹුරුයි හොඳට අහන්න. දර්ජානවාස දේශනා කරන උච්ඡේද දිට්ඨිය අයින් කරගන්න නම් හේතුඵල ධර්මයට අනුව චිත්ත સંતાණය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වෙන්නම ඕනේ. හේතුඵල ධර්මතාවය අනුව චිත්තසංතානෙ චිත්ත කිව්වේ සිත ඒ සිතේ ස්වභාවය චිත්තසංතානෙ නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වෙන්න ඕනේ ඒක අවබෝධ කරගන්න තමයි පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාවයි සංස්කාරයි කියන එක අතීත භවයට දාලා පටිච්ච සමුප්පාදේ දන්නවද? තරමක්වත් දන්නේ නැති. මේ තුල දහම තියෙන්නේ. චතුරාර්ය සත්‍යයක් තියෙනවා ඔක තුල. සියලු සංසාර ප්‍රවෘත්තියත් පෙන්නනවා නැවැත්මත් පෙන්නනවා. පැවැත්ම මෙච්චර කල් ආවා. දැන් අවශ්‍ය කරන්නේ මොකක්ද? නැවැත්ම. මේක දුකක්. එහෙනම් නැවැත්ම ඕනේ. අතීත භාවය පිළිබඳව. එතකොට සිතේ ස්වභාවය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් විතරයි අනාගත භවයක් නැහැ කියන දික්තියෙන් මිදෙන්නේ සම්මා දිට්ඨියට ආපුවාම පැහැදිලිවම පේනවා අනාගත භවයක් තියෙනවා කියලා. ඇයි පෙර භවයක් තිබ්බා. පෙර භවයක් තිබ්බා කියලා අපි කොහොමද පිළිගන්නේ? පෙර භවෙත් අපිට අවිද්‍යාව තිබ්බා. දැන් අවිද්‍යාව මොකද්ද කියන කාරණය අපි පැහැදිලි කරා. ඊට පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කරා. දුක්ඛ අඥානං දුක දන්නේ දුක්ඛ සමුදය අඥානං ඒ දුකට දුක් ඇති කරන හේතුව දන්නෙත් නැහැ දුක්ඛ නිරෝධය අඥානං ඒ හේතු අයින් කරොත් සියලු දුක් අවසන් වෙනවා කියලා දන්නෙත් නැහැ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාඥානං ඒ සියලු දුක් නැති කරන පිළිවෙත මාර්ගය අරියෂ්ඨාංගික මාර්ගය කියලා දන්නෙත් නැහැ පුබ්බන්තේ අඥානං පෙර භවය දන්නෙත් නැහැ අපරන්තේ අඥානං අනාගත භවය දන්නෙත් නැහැ පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යා පටිච්ච සමුප්පාදයේ ධර්මය දන්නෙත් නැත්නම් ඒ තාක්කල් අවිද්‍යා අවිද්‍යාව කියන්නේ මෝහය මුලාව රැවටීම නොදන්නාකම නොතේරෙනකම නොවැටහීම අවිද්‍යාව කියන්නේ මේ අවිද්‍යාව හේවත් මෝහය බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මේ වගේ උපමාවක් මාස පොය දවසක මහා ඝන අන්ධකාර රාත්‍රියක මහා ඝන කැලෑවක් මැද්දේ ධාරානිපත වැස්සක් වහිනා මහා ඝන කැලෑවක් මැද්දේ Taman තනි වෙලා ඉන්නේ අලි කෑ ගහනවා එනවා සිංහ ගොරෝනවා එනවා කොටි කෑ ගහනවා එනවා Taman තනි වෙලා ඉන්නේ කැලයක් මැද්දේ අඩියක් උස්සලා අඩියක් තියන්න හදනකොට කටුවක් උලක පැටලෙනවා. මේ පැත්තෙන් අත ගන්නවා කටුවක් උලක පැටලෙනවා මේ පැත්තෙන් අත ගන්නවා කටුවක් උලක පැටලෙනවා. කොහොම ස්වභාවයක්ද? ඒ අවස්ථාවේ පාදයක් ඉදිරියට ගන්න හදනකොට පාදයට අහු වෙන යම් දෙයක්, gediyak වගේ දෙයක්. එහෙම කකුලෙන් ලං කරලා අරගෙන අතට ගන්නවා මේක. අතට අරගෙන අඹ gediyක හැඩයක්. මේක බලනවා නාසයට තියලා. හරි සුවඳයි. මේක එතන ඉඳගෙන කනවා. මී අබ ගෙඩියක්. මේක එතන ඉඳගෙන කනවා පුජ්‍යලෙක්. මේ මිනිස්සයා එතනින් නිදහස් වෙලා යන්න කල්පනා කරන්නේ. මේ අලි කෑ ගහනවා, කොටි ගොරවනවා, සිංහයෝ කෑ ගහනවා, මහා ධාරානිපත වැස්සක් වහිනවා, මහා ඝන කැලයක් මැද්දේ කටු අකුල් වල පැටලිලා මේකෙන් බේරිලා යන්න ක්‍රමයක් කල්පනා කරන්නේ අර අඹ ගෙඩිය රස කර කර රස විඳිනවා. ඒ වගේ තමයි පස්කම් සැප. ඒ උපමාවක් කිව්වේ. පස්කම් සැප විඳින්නේ තන්නේ වගේ. මේ දුක් සහිත සංසාරයෙන් ගැලවිලා යන්න වෙර වඩන්නේ මහන්සි ගන්නෑ උත්සාහවන්ත වෙන්නේ පංචකාම සම්පත්තිය විඳිනවා. හවුද නැද්ද? අද උදේත් විඳලා තමයි ආවේ. ඇසෙන් රූප හෙව්වා. ලස්සන ඒවා. කනින් මිහිරි ශබ්ද හෙව්වා. නාසයෙන් හොඳ සුවඳ හෙව්වා. දිවෙන් මිහිරි රසත් හෙව්වා. ශරීරයෙන් පහසත් හෙව්වා. ඔව්ද නැත්? අවිද්‍යාව. තේරුණාද අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා? අන්න විද්‍යාවට ආවා. අතනින් නිදහස් වෙලා ෂේම භූමියකට ආවා. එතන නිදහස් තනක්. ඒ කොහෙද? නිවන. සසරෙන් නිවනට බණ කියන්නේ. දැන් තේරෙනවද සසර ඒ සසර යවිදින්නේ අවිද්‍යාව හේවත් මෝහය නිසා අවිද්‍යාව හේවත් මෝහය කිව්වේ අර උපමාවෙන් ගන්න. දැන් එතන ඒ විදිහට ඉඳගෙන ඒ අඹගෙඩිය කන එක හොඳද? එතනින් ගැලවිලා නිදහස් වෙලා යන්නේ කොහොඳයි? මොකද්ද හොඳේ? අද රැටක් ගිහලා අඹගෙඩිය කනවා. ඔව්ද නැත්නම් ඒ තමයි පෘථග්ජන ස්වභාවය. ඒකෙන් මිදෙන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ. එහෙනම් අවිද්‍යාව දුක්ඛේ ඥාන. දුක දන්නවා. දුක සමුදය ඥාන. හේතුවක් දන්නවා. දුක නිරෝධේ ඥාන. ඒ උතුම් වූ නිවනක් දන්නවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. ඒකට යන පිළිවෙතක් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. උබ්බන්තේ ඥාන. පෙර භවයක් දන්නවා. අපරන්තේ ඥාන. අනාගත භවයක් දන්නේ. පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. අන්න විද්‍යා අන්න අවිද්‍යා. දැන් අපි අපගේ මනස කොහෙද හිර වෙලා තියෙන්නේ? කොහෙද හිර වෙලා තියෙන්නේ මනස? විද්‍යාවේද අවිද්‍යාවේද? අවිද්‍යාව හිර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සන සූත්‍රයක් තියෙනවා. සංයුත්තනිකාය ආදිත පරයය සූත්‍රය කියලා සූත්‍රයක්. මේ දික්ටි වලින් මිදෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. යමෙක් ඇහෙන් රූප දකිනවා. ලස්සන රූප. ඇහෙන් රූප දැකලා ඒ මනරම් රූප දැකලා ඒක මානසික ලකුණු කරගන්න. මානසික ලකුණු වෙනව නේද? ඒ රූපේ යන්තමින් ගන්නවා. අනු ලකුණු වශයෙන් දා ගන්නවා. ඒ රූපේ නිමිති වශයෙන් ගන්නවා. හතරස්, රවුම්, දික්, පෙතලි, කෙටි ආදී වශයෙන් එහෙමත් දා ගන්නවා. එහෙම දාගෙන ඒ ආස්වාදේ බැඳෙනවා. බැඳෙනවා ආස්වාදේ. ආස්වාදේ බැඳෙනවා. ආස්වාදේ බැඳෙනවා ඒ අනුව විතර්ක කරනවා. කල්පනා කරනවා. දැන් මෙහෙම තියනවාද කියලා බලන්න. කල්පනා කරනවා. විචාර සොයා බලන අය පිළිබඳ. මනරම් රූපයක් දැක්කා. ලකුණක් වශයෙන් දාගත්තා ලස්සනයි හොඳයි මනරම්. තදින් ලකුණු කරගත්තා මනසෙ. සමහර කෙනෙක් යන්තම් ලකුණු කරගන්නවා මනසෙ. නිමිති වශයෙන් දාගන්නවා. ආස්වාදය ආස්වාදය ලබනවා. ඒ අනුව කල්පනා කරනවා. ඒ අනුව සොයා බලනවා. ඒ අනුව විඥානේ පවතිනවා. ඒ අනුව විඥානය පවතිනවද? විඥානය කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. ඒ අනුව පවතිනවද නැද්ද? පවතිනවා. මහණෙනි මරණය ওই අවස්ථාවේ සිද්ධ වුණොත් ගති දෙකක් බලාපොරොත්තු වෙන්නේ. එකක් අටමහා නිරය, එකක් තිරිසන් ලෝකය. එයි ඒ අරමුණ අවසාන අවස්ථාවට ගන්න. මරණය ඒ අවස්ථාවේ සිද්ධ වුණොත් ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒක මනරම් ඒ මනරන් රූපය පිළිබඳව ලකුණු දාගත්තා මනසි. එහෙම නැත්නම් හිමින් ලකුණු කරගත්තා, ටිකක් ලකුණු කරගත්තා. ඊට පස්සේ ඒකේ ආස්වාදයේ බැඳුනා. නිමිති දාගත්තා. හතරස් රවුන් දික්කාදී වශයෙන්. ඊට පස්සේ ඒකේ ආස්වාදයේ බැඳුනා. ආස්වාදයේ බැඳුණු තැන ඉඳන් කල්පනා කරනවා නැවත නැවත හොයන ආකාරයයි කල්පනා කරන්නේ නැවත නැවත සොයා බලනවා මේක නැවත නැවත ලබන්න ඕන කියලා ඒ අවස්ථාවේ චන්දරාගය පෝෂණය වෙනවා ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. තියනවද නැද්ද? පෝෂණය වෙනවා. ඒ පෝෂණය වෙන අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකයි. දෙකෙන් එකක්. මොකද්ද? අටමහා නිරය. නැවනතන් තිරසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳයි. එහෙම හිතලා අර නිරයට වැටෙනවට වඩා හොඳයි. යකඩ කූරක් රතු පාටට රත් වෙන්න රත් කරනවනේ ගිනියම් වෙන්නේ. රතු පාට ගිනියම් ඒ කූරකින් ඇහැ පිරිමද ගන්න ඊට වැඩිය හොඳයි කිව්වා. ඒ නිරේ ඊට වැඩිය දුක් තියෙනවා. තේරෙනවද? ආයි කියනවා. මහණෙනි. යමෙක් කණෙන් මිහිරි ශබ්ද අහනවා. මිහිරි ශබ්ද අහලා ඒක මනසේ ලකුණු කරගන්න. ඒක හරි ලස්සනයි, හරි මිහිරි. හඬ. නැද්ද එහෙම වෙන්නේ? වෙනවා. ඒක යන්තම් ලකුණු කරගන්න සමහරක් දෙන. සමහර කෙනෙක් තදින් ලකුණු කරගන්න. මේ තමයි උපාදානේ මේ උපාදානේ ගැන මේ කියන්නේ. නාම ධර්ම. ඒක නිමිති වශයෙන් ගන්නවා. ඒකේ ආස්වාදයේ බැඳෙනවා. ආස්වාදයේ බැඳෙනවා දේ පිළිබඳව කල්පනා කරනවා. විතර්ක. නැවත නැවත හොයන ආකාරය කල්පනා කරනවා. නැවත නැවත සොයා බලනවා. වැඩෙන්නේ චන්ද රාගයයි. ඡන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. වෙනවද නැද්ද? වෙනවා. මහණෙනි අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් අර ගති දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න. මොකද්ද? අටමහා නිරය තිරිසන් ලෝකය. මේ දෝෂය දැකලා මම ඔබලට මෙහෙම කියනවා. ඊට වැඩිය හොඳයි රතු පාටට රත් වෙන්න ගිනියම් වෙච්ච යකඩිනි ගල් ඉන්න තියනවා ගෙදරක. ඒකෙන් කනහර ගන්න කීඩියට හොඳයි කිව්වා. ඒ පිළිබඳව විතර්ක කරනවට වඩා කල්පනා කරනවට වඩා අර රතු පාටට ගිනියම් වෙච්ච ගල්ලින්නකින් කන හාර ගන්න හොඳයි කිව්වා. ඇයි? එතකොට කනත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ, ආස්වාදේ බැඳෙන්නෙත් නැහැ, නිමිතිත් නැහැ, ලකුණුත් නැහැ, අනු ලකුණුත් නැහැ, චන්දරාගයත් තේරෙනවද? මේ පංචකාම සම්පත්තිය විඳින්න ගිහිලා අපි විඳින දුක්. ආයි කියනවා මහණෙනි. යමෙක් නාසයෙන් සුවඳ ආග්‍රහණය කරනවා. ඒක ඒ සුවඳ ආග්‍රහණය කරන සුවඳ මනසේ ලකුණු කරගන්න. නැද්ද එහෙම? සෙන්ට් වර්ගේ තෝරලා ගේන්නේ ගෙදරට. ආ තෝරලානේ ගියේ. එතකොට ලකුණු දාගෙන නැද්ද මනසේ? මම මේකයි පාවිච්චි කරන සෙන්ට් එක කියලා. අනු ලකුණු වශයෙන් යන්තම් ලකුණු කරන් ඉන්න. නිමිති වශයෙන් දාගෙන තියෙන. ඒක නිමිති. අරගෙන තියෙන නිමිත්තක් වශයෙන්. ආස්වාදී බැඳෙනවා. වැඩෙන්නේ චන්දරාගය. කැමැත්තෙන් ඇලිලා තියෙන. වැඩෙන චන්දරාගය. එවිනි ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව සොයා බලනවා. මේ මාසේ වැටුපෙන් සෙන්ට් එක ඉවරයි මේ මාසේ වැටුපෙන් සෙන්ට් එකක් ගන්න ඕනේ. කල්පනා කරන්නේ. සොයා බලන්නේ. සොයා බලන. චන්දරාගය වැඩෙන්නේ. ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳයි ගිනියම් වෙන්න. රතු පාටට රත් වෙන්න. ගිනියම් අර කම්මලේ දාලා රත් කරනවනේ යකට. නියනක් ඒ විදිහට රත් කළා නහය කපා ගන්න කිටෙඩි හොඳයි කිව්වා. තේරෙනවද? එතකොට ආස්වාදේ බැඳින්න බෑ. චන්දරාගයක් නැහැ. නිමිතිත් නැහැ. අනු ලකුණුත් නැහැ. ලකුණුත් නැහැ. තේරෙනවද? හැබැයි එහෙම කරන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ මේ තියෙන මේ සංසාරේ තියෙන අතිශය භයංකාරත්වය පෙන්වන්නයි බුදුරජාන් වහන්සේ මේ උපමා අරගෙන අපට දේශනා කළේ. ආයි කියන මහණෙනි යමෙක් දිවෙන් මිහිරි රසය විඳලා ඒක මනසේ හොඳට ලකුණු කරගන්න. මෙන්න මේ ආහාරය නම් හරි ප්‍රණීතයි. නැද්ද එහෙම හදාගෙන? ඒව නේද ගෙදර හදන්නේ. හැමදාම හදන්නේ ඒ වගේ තමයි. බැරි වුණොත් සතියකට සැරයක් හරි හදනවා. මිහිරිම ඒවා. දිව පිනවන මේවා. ලකුණු දාගෙන තියෙන්නේ මනසේ. අනු ලකුණු වශයෙන් යන්තමිත් ලකුණු කරගෙන තියෙනවා. නිමිති වශයෙන් ගන්නවා. මේ වර්ග වෙන් කරලා නිමිති වශයෙන් ගන්නවා. ආස්වාදේ බැඳෙනවා. නැද්ද? නැවත නැවත ආස්වාදේ බැඳෙනවා. ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව සොයා බලනවා. චන්දරාගේ වැඩෙන්නේ කැමැත්තෙන් ඇලිලා නැද්ද? මහණෙනි මේ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය කොතිරිසන් ලෝකය මහණෙනි මේ දේශ මේ දෝෂය දැකලා මම නුඹලට මෙසේ දේශනා කරනවා. ඊට වැඩිය හොඳයි. රතු පාටට රත් වෙච්ච ගිනියම් වෙච්ච දැලි පිහියකින් දිව කපා ගන්න. තේරෙනවද? එතකොට නෑනේ. ආහාර ගන්නත් බෑ. නිමිතිත් නෑ, අනු ලකුණුත් නැහැ. ලකුණු තදින් ලකුණු කරගන්නත් බෑ ඒ දිවේ නෑ ආස්වාදය ඇලෙන්නෙත් නෑ චන්දරාගය නෑ ආයි කියනවා. මහණෙනි මේ ශරීරයෙන් යමෙක් පහසට ඇලෙනවා. පහසට ඇලෙනවා ශරීරයෙන් යමෙක්. ඒ පහසට ඇලිලා ඒ පිළිබඳව මනස ලකුණු කරගන්න. මේ ආස්වාදය හොඳයි කියලා. යන්තම් ලකුණු කරගන්න අනු ලකුණු වශයෙන් දාගන්න. නිමිති වශයෙන් ගන්න. ආස්වාදයේ බැඳෙනවා. ඒ පිළිබඳව විතර්ක කරනවා. නැවත නැවත මේක ලබන්නේ කොහොමද කියලා. දැන් මේව තියෙනවද නැද්ද? තියෙනවා. නැවත නැවත ඒ ආස්වාදේ බැඳෙන්නේ කොහොමද කියලා චන්දරාගේ වැඩෙන්නේ. මහණෙනි අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. අටමහා නිරය කොතිරසන් ලෝකය. මේ දෝෂය දැකලා මම ඔබලට මෙහෙම කියනවා. වැය දන්නවා. පොල්පරාල එහෙම. අයින් වැය. ඒකෙන් ශරීරය අර ගිනියම් වෙන්න රතු පාටට රත් වෙච්ච ගිනියම් වෙන්න වැයකින් ශරීරය සහින එක හොඳයි කිව්වා. එවැනි විතර්ක ਵਿਚාරවලට ඉඩ දෙනවට වඩා හොඳයි කියලා නිදාගන්නේ. ඊටදී හොඳයි කියලා නිදාගන්නේ. හැබැයි මහණෙනි නිදාගන්න එක මම කියනවා ජීවිතේ වඳ බවයි කියලා. ජීවිතේ වඳයි නිදාගන්න එක. ජීවිතේ අපලය කියලා කියනවා කියලා. මහණෙනි ඔය ටික පැත්තකින් තියන්න. මෙහෙම මෙනෙහි කරන්න. සීල සංස්කාර ධර්ම අනිත්‍යයි. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි. තමගේ කැමැත්ත හැටියට අයින් කරන්න බෑ. මේක ඉදිරි ධර්ම දේශනාවලදී එකින් එක එකින් එක පැහැදිලි කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊ타මත්ම පිරිසිදු ලක්ෂණ පැහැදිලි කරුණු තුනක් තියෙනවා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. යම් දෙයක් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයි. තමන්ගේ කැමැත්ත හැටියට අයින් කරන්න බෑ. පිළිවෙතෙන් අයින් කරන්න පුළුවන්. මේ සියලු ප්‍රවෘත්ති පිළිවෙතින් අයින් කරන්න පුළුවන්. අනාත්මයි. ආත්ම සංකල්පය ආත්මයක් නෑ මේක. අන්න යමෙක් ඒ අනුව මෙනෙහි කරනවා. අර විදිහට මෙනෙහි කරන්නේ. අර ඉස්සලා කියපු කරුණානුව මෙනෙහි කරන්නේ. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න කිසි ගැටලුවක් නෑ. හැබැයි නිතරම හිතන්න ධර්මය තුල මානසිකාර්ය පවත්වන්න සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සත්‍යද අසත්‍යද? සත්‍යයි. සියලු සංස්කාර ධර්මය දුකයි. අනිත්‍ය නම් දුකයි. ඒ කෙස් ටික ඉදුණාම සතුටුද? ආ? කෙස් ටික ඉදුණේ අනිත්‍ය හින්දානේ. නිට්ටය නම් හැමදාම කළුනේ ඔබ. ආ? දත වැටුනේ නිට්ටය හින්දාද අනිත්‍ය හින්දාද? වැටුණාම සතුටුයිද දුකයිද? දුකයි. ඉතින් අනිත්‍ය හින්දා දුකයිනේ. හැම රැලි වැටෙනකොට සතුටුයිද දුකයිද? ඇයි ඒ? හැම රැලි වැටුනේ නිත්‍ය හින්දාද අනිත්‍ය හින්දාද? වරින් වර වරින් වර ලෙඩ රෝගෙ හෙන්නේ නිත්‍ය හින්දාද අනිත්‍ය හින්දාද? කැමැති සුවතාවයටමයි කැමැති. එහෙමම ඉන්න පුළුවන්. බෑ. එහෙනම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය නම් මොකද්ද තියෙන්නේ? තමාගේ කැමැත්ත හැටියට අයින් කරන්න පුළුවන්. බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨියට එන්නේ කමන්නේ. ඇහෙන් රූප බලන්න. සිත එතන అలවන්න එපා. කනෙන් ශබ්ද අහන්න. සිත එතන అలවන්න එපා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න. සිත එතන అలවන්න එපා. සිත ඇලෙනව නොදන්නකම හින්සා. දිවෙන් රස විඳින්න. සිත එතන అలවන්න එපා. ලැබෙන දේ අනුභව කරන්න බලන්න. ශරීරයට දැනේ සුමුදු පහස සිත అలවන්න එපා එතන. මනසින් අරමුණු ගන්න සිත එතන අලවන්න එපා. ඇලුනොත් දුකයි. ඇලීම දුකයි. නොඇලීම සපයි. එහෙනම් අවිද්‍යාව නිසා මොනවද කරන්නේ අපි? දුක දන්නේ. දැන් දුක පිළිබඳව ටිකක් කියන්න වෙන මේක අවසානයේත් කියනවා. සංසාර දුක්ඛය, දුක්ඛය දුක්ඛය විපරිණාම දුක්ඛය. සංසාරේම දුකයි. ඒ මොකද? මේකට කවන්න ඕනේ. මේකට පොවන්න ඕනේ. මේකට වාඩි කරවන්න ඕනේ. නැගිටවන්න ඕනේ. ඇවිද්දවන්න ඕනේ. නිදි කරවන්න ඕනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරගන්න ඕනේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. බෙහෙත් සපයන්න ඕනේ. කියනවද නැද්ද? සෑම මොහොතකම පැය දෙකෙන් දෙකට ආහාර දාන්නත් ඕනේ. නැත්. දුක නෙමෙයි. මේක සෑමදාම තියෙන එකක්ද? සෑමදාම තියෙනවා. අපිට විතරද තියෙන්නේ. තිරිසන් සත්වයන්ට නැහැ. ඒ කට්ටියටත් තියෙනවා. එහෙනම් සංසාර දුක්ඛය කවන්න ඕනේ, පොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, විද්දවන්න ඕනේ. එක පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්. දැනෙනව නේද අමාරුව. පැය දෙකක් බණ කිව්ව, පැය දෙකක් තුනක් බණ කිව්වොත් යටි හිතින් හාමුදුරන්ට බයිනවා. ඉන්න බෑ. ඒ ඒ තමයි ස්වභාවය. ඒ ශරීරයේ තියෙන දුක්ඛ ස්වභාවයයි මේ පෙන්වන්නේ. වෙනස් කරන්න ඕනේ. හවුද නැද්ද? එහෙනම් මේ සංසාරයේම මේ විදිහට තියෙනවද නැද්ද? තියෙනවා. සංසාරයේම දුකයි. දුක්ඛේ දුක්ඛය. අසනීපයක් හැදෙනවා. දැන් ඇවිල්ලා තියෙන එකක් COVID-19 කොරෝනා. දැන් කොරෝනා හැදුණා කියමු. හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට. නමුත් අපි වෙන එකක් ගමු. උණ ගන්නවා. හරිද? හැබැයි උණත් ඒකේ රෝග ලක්ෂණ නේද? දැන් උණ අරගෙන ඉන්නවා. දැන් වැඩට යන්නෙත් නෑ ගෙදර ඉන්න. දැන් කෑමත් ඉතින් වැඩි ගන්නෙ නෑ උණනි තියෙන නිසා. දැන් හිමින්සරේ අල්ල අල්ල යන්න නැගිටිලා ඇවිදලා ගිහලා යනකොට වැටෙනවා. කකුල පැටලිලා. කැඩෙනවා කකුලක්. දැන් උණයි කකුල ඊට පස්සේ ඔක අරගෙන යනවා. දැන් කකුලට දානවට ප්ලාස්ටර් එකක්. දැන් මොන බහැලත් නැහැ තාම එහෙම තියෙනවා. දැන් ගෙදර ඇවිල්ලා ඉන්න ඊට පස්සේ එනවා දතක් එක්කම. දැන් මොකද තියෙන්නේ? දැන් ඇඳේ ඉන්න ඊට පස්සේ දත ගලවන්නත් යන්න ඕනේ. දැන් පයින් යන්නත් බෑ. ඒකට වාහනයකුත් ඕනේ. දැන් මම කල්පනා කර කර ඉන්නකොට ළඟ හිතවත්ම ඥාති කෙනෙක් ඇවිල්ලා කියනවා අන්නහවල් එක නා මැරිලා. තවත් මොකක්ද සිදුවෙන්නේ? මනසට දුකයි. දුක්ඛේ දුක්ඛය. එනවද නැත්? විපරිණාම දුක්ඛය. පෙරලනවා. මොනතරම් හොඳ පැත්තට හරවන්න හැදුවත් ශනයක් ශනයක් පාසා පෙරලන අනිත් පැත්තට. ඒකනේ සැරින් සැරේ ඇඳුම් මාරු කරන්න ඕනේ, සැරින් සැරේ කවන්න ඕනේ, පැය දෙකෙන් දෙකට ආහාර සපයන්න ඕනේ, පොඩ්ඩක් හැමෙච්ච ගමන් බේත් සපයන්න ඕනේ. විපරිණාමයි. පෙරලන ස්වභාවයක් තියෙන ආකාරයෙන් අන්න ආකාරයේ ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් නේද? වෙනස් වෙන ස්වභාවයක් තියෙන. මෙන්න දුක. ඔය තව ගොඩාක් විස්තර තියෙනවා මම කෙටියෙන් කියන්නේ. සත්‍යද අසත්‍යද? සත්‍ය. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන චතුරාර්ය සත්‍ය දැන් අපි ගාම එකක්. දැන් අවිද්‍යාවනේ ගත්තේ. දැන් අවිද්‍යාව නිසා සත්‍ය මොකද්ද කරන්නේ? සංස්කාර හදනවා. දැන් පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බද නැද්ද? තිබ්බ හින්දා මේ භවයට ආවේ. පෙර භවයේ විද්‍යාවට ආවනම් මේ භවයට එනවද? එහෙනම් පෙර භවයෙන් පිරිනිවන් පානවා. දැන් මේ භවයට ආවේ අවිද්‍යාව. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව තරම් තමයි ආවේ. ඇයි? අවිද්‍යාව තියෙන පුච්චලයට විතරයි තණ්හාව තියෙන්නේ. තණ්හාව චුට්ටක් තියෙනවද අවිද්‍යාව චුට්ටක් තියෙනවද? තණ්හාව තරමක් තියෙනවද අවිද්‍යාව තරමක් තියෙනවද? තණ්හාව ඉහළින්ම තියෙනවද? අවිද්‍යාව ඉහළින්ම තියෙනවා. එහෙනම් පෙර භවයෙන් මේ භවයට අරගෙන ආවේ මොනවද? තණ්හාව. ඒ තණ්හ ඒතකොට තණ්හාව අවිද්‍යාවත් එක්ක තමයි යාවේ. අවිද්‍යාව නැත්තම් තණ්හාව නැහැ තණ්හාව නැත්තම් අවිද්‍යාව නැහැ. හැබැයි කුසල කර්මයක් අපි කරලා manuss ලෝකෙට ආව මේ භවයට අරගෙන ආපු එකම දේ තණ්හාව. තණ්හාව සම්පූර්ණ ශේකලා නම් පෙර භවේ එන්නේ නෑ නේද? චතුරාර්ය සත්‍ය සමුදාය සත්‍ය මොකක් හැටියටද දේශනා කළේ? තෘෂ්ණාව හැටියට. 108 ආකාර තෘෂ්ණාව නැති කිරීමම මම නිවන වශයෙන් පෙන්නනවා කිව්වා. එහෙනම් තණ්හාව චුට්ටක් හරි තිබ්බනම් අපි තණ්හාව මේ භවයට අරන් ආවා. ඇඳුමක් අජ්ජනාවේ නැහැ. ඒවත් එහෙ තියලා. තණ්හා විතරයි අරන් ආවේ. දැනුත් තියෙන තණ්හා. සිත හැසිරෙන ආකාර තුනකට තණ්හාවත් එක්ක. සමහර කෙනෙකුට චුට්ටක් තණ්හාව තියෙනවා. එයා කියනවා මට ඔය අපි මේ ගේ විතරක් තිබ්බම ඇති මට. මට එච්චර මට ඔය කරන රස්සාවක් ඇතිව රස්සාව කළා අපිට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න තිබ්බොත් ඇති කියලා හිතනවනේ සමහර කෙනෙක්. සමහර කෙනෙකුට එහෙම මදි. සමහර කෙනෙකුට ගෙවල් දෙකක් තුනක් ඕනේ. පවුලේ ළමයි දෙන්න නම් ඒ දෙන්නට ගෙවල් දෙකයි ඊට පස්සේ අම්මට තාත්තට ගිය පුතෝනි. එහෙමත් තියෙනවා. ඒ අනුව රැස් කරන එකතු කරන පොදි බඳිනවා. අර චුට්ටක් තණ්හාව තියෙන එක්කෙනා චුට්ටක් එකතු කරනවා රැස් කරනවා පොදි බඳිනවා. නැද්ද එහෙම? ගොඩාක් තණ්හාව තියෙන අය ඉන්නවා. අපි ඉන්නේ ওই 225ක් විතරනේ. ගොඩාක් තණ්හාව තියෙන අය ඉන්නවද? කොච්චර තිබ්බත් මදි. නේ? සිත හැසිරෙනවද තුන් ආකාරයකට? තුන් ආකාරයකට සිත හැසිරෙනවා. චුට්ටක් එකතු කරනවා රැස් කරනවා පොදිබඳිනවා පොඩ්ඩයි තණ්හා. තරමක් රැස් කරනවා එකතු කරනවා පොදිබඳිනවා තරමක් තණ්හා. කොච්චර තිබ්බත් මදි. එහෙමත් තියනවද තණ්හා? තුන් ආකාරයකට සිත හැසිරෙනවා. හැසිරිලා ඊට පස්සේ දරුවෝ ලොකු වුණාම කියන අපි මේවා බොහොම දුක් විඳලා හරි හම්බ කළේ. අම්මයි තාත්තයි අපි දැන් හරියට දුක් විඳ මේවා හම්බ කරන්නේ. දැන් මේව හොඳට දිනු කරලා තියෙන්නේ. උඹලා මේව නැතිනාස්ති කරගන්න එපා. මේවත් හොඳට රැකගෙන මේවත් තව දිනු කරගෙන උඹලා ඉඳපල්ලා කියලා දරුවන්ට තණ්හාවටම උපදෙස් දීලා ආය ඇඳුමක්වත් නැතුව එහා පැත්තට යනවා. හොඳ නැති. ආ දැන් තණ්හාව කරන වැඩේ හොඳයි. දැන් දරුවන්ටත් උපදෙස් දුන්නේ මොකටද? මේ අත්දැකීමක් කියන්නේ මේ ළඟදී කතා කළා මට ඕස්ට්‍රේලියාවේ ඉඳලා කට්ටියක්. ඒ කට්ටිය කියනවා හාමුදුරනේ අපේ පවුලේ පස් දෙනයි. අම්මයි තාත්තයි. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මේ හැබැයි ධර්මදේශනයි කට්ටිය අහනවා. හමන්නේ අහපුවා. ඒ කට්ටිය අහනවා මේ ධර්මදේශනා. හැමදාම අහනවා. ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගෙන අහනවා කිව්වා. අපිට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතාගේ වයස අවුරුදු 30යි. දෙවෙනියාගේ වයස අවුරුදු 28යි. තුන්වෙනියා දුව අවුරුදු 25යි. තුන් දෙනාම කියනවා කසාද බඳින්න බෑ කියලා. අපිට මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ. අපි හෙසිටසන්ස්. අපිට පුරවැසි භාවය තියෙන ඕස්ට්‍රේලියාවේ. අපි තුන් දෙනාම කියනවා කසාද බඳින්න බෑ කියලා. මං හැව ඇයි කියලා. ඒගොල්ලෝ අහනවලු අම්මේ තාත්තේ ඇයි අපිව තව මේ සංසාරෙන් දිගින් දිගට මේ සංසාරේ දිගින් දිගට යවන්න උත්සාහ කරන්නේ ඇයි? මං කිව්වා එහෙනම් සංසාරෙන් අරන් එන ස්වභාවයක් ඕක. ඒ නිසා මුකුත් කියන්න යන්න එපා සංසාරයෙන් මේ භවයෙන් මිදෙයි කිව්වා. එතකොට බලන්න. වැටහිලාද නැද්ද දුක? ආ දුක තේරුම් අරගෙනද නැද්ද? ඒ තමයි ඒත්. එහෙනම් එතකොට දැන් තණ්හාව පේනවනේ. කමන්නේ. ඉතින් දරුවන්ට උපදෙස් දෙන්න ගැටලුවක් නැහැ. නේ? හරි හම්බ කරගත්තේව නැති නාස්ති කරන්න බුදුරජාන් වහන්සේ දේශනා කළේ නැහැ. හැබැයි ඒවා පරිහරණය කරන්න ඒ තුල සිත అలවන්න එපා. ඇලුනොත් දුකයි. උපාදාන කියලා කියන්නේ ඒකයි. ඒක ඇලිලා විතරක් නවතින එක උපාදාන කරගන්න. එහෙනම් ඒතොර උච්ඡේද දිටි. උච්ඡේද දිටි කියන්නේ අනාගත භවයක් නැහැ කියන එක. එහෙනම් පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බා. තිබ්බා විද්‍යාව. අවිද්‍යාව තිබ්බ නිසා අපි මොනවද කෙරුවේ? අපි හැදුවා සංස්කාර ටිකක්. අවිජ්ජාපච්චා සංඛාරා. අපි හදුවා සංස්කාර ටිකක්. මොනවාද සංස්කාර? කුසල සංස්කාර, අකුසල සංස්කාර. කුසල සංස්කාර ටිකක් හැදුවා, අකුසල සංස්කාර ටිකක් හැදුවා. ඒන් එකක් අරගෙන මේ භවයට ආවා. තේරෙනවද? ඒ නිසා තමයි අවිජ්ජාපච්චා සංඛාරා කිව්වේ. එහෙනම් පෙර භවයෙන් මේ භවයට අරගෙන ආවේ තණ්හාවත් එක්ක බැඳිච්ච කර්ම ශක්තියක්. සංස්කාරය ඒ ඉන්නේ කාරම්මණයක් අරගෙන මේ බවට ආවත් තෘෂ්ණාව හින්දා. ඒ තණ්හාව හින්දානේ කර්ම කරන්නේ. තෘෂ්ණාව නැත්තම් මේ ලෝකේ කිසි කෙනෙක් කර්ම කරන්නේ නැහැ. තණ්හාව සාමුලින් අවසන් නම් එයා කවදාවත් ආයි කර්ම කරන්නේ නැහැ. එයි යම් තැනක ඇලුනා නම් ඒ තැන Taman සතු කරගන්න Taman පස්පව දස කුසල් කරනවා. කුසලුත් කරනවා. එහෙනම් අවිච්ඡාපච්ච සංඛාරා කියන එක අයිති පෙර භවයට. එහෙනම් මේ ඒතර පෙර භවයක් තියෙනවද? පුබ්බන්ති ඥාන. පෙර භවය දන්නවා. පුබ්බන්ති ඥාන. එතකොට දැන් තව තියෙන ගොඩාක් කියන්න. වෙලාව අවසන් ඊගාව ධර්මදේශනේ තමයි කියන්නේ. සාසත දිට්ඨි උච්ච දිට්ඨි. අවසන්. කාලේ අවසන් වෙලා තියෙනවා. ඉතින් දායකත්වය ගන්න තියෙන අනිත් දිගටම අහන්න මේ ධර්මදේශන මාලාවක් තියෙන පටිච්චසමුප්පාදේ හරි දීර්ඝ. ඔය කියන එක එකින් එකට සම්බන්ධ කරලා මේ දේ නිසා මේ දේ වෙනවා කියන එක පෙන්නලා දෙන්න ඕනේ. ඒ නොදන්නාකම නිසා තමයි අපි මේ කුසල් අකුසල් දෙකම කරන්නේ. තේරෙනවද? කුසල් අකුසල් දෙකම කරපුවාම ඒන්නේ සිතුවිල්ලක් අරගෙන තමයි ඊගාව භවයට යන්නේ. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. ප්‍රතිසන්දි විඥානේ එතන පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දියක් ගන්නවා නියත වශයෙන්ම අර කර්ම දෙකෙන් එකක් අරමුණු කරගෙන. ඒකට කියනවා කර්මය කර්ම නිමිති. ඒ දෙකෙන් එකක් තමයි ගන්නෙ. මනසට අරගෙන භව දෙකක් සම්බන්ධ කරගන්නවා. ඒ විදිහට තමයි අපි අතීත භවයෙන් මේ භවයට ආවේ. එහෙනම් අතීත භවය පිළිබඳව දැනට දැනගන්න ඉදිරියේදී කියනවා ඉතිරි කරුණු ටික. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි